මෙරට ගීත කලාවේ පෝෂණයට ගුවන් විදුලියේ මැදිහත් වීම විශේෂිත වේ. ගීත රචකින්, සංගීතඥයින්, ගායක ගායිකාවන් සිය දහස් ගණනක් දයට දායාද කිරීමට ගුවන් විදුලට හැකි විය. ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ගීත රචකයින් අතර බොහෝ දෙනෙක් ගුවන් විදුලියෙන් ගීත රචනා කලාවට පිළිපන් ගීත රචකයින් වීමද විශේෂිතයි. අද කොරිඩෝවේ ඇවිද යන්නේ එවන් විශිෂ්ට ගීත රචකෙක් සමගයි. මහාචාර්ය සුනිල් ආරියරත්නන් ප්‍රකාශ කරන පරිදි ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම කවියන් තිදෙනෙක් වේ නම් ඔවුන් අතර මේ නිර්මාණකරුවාද වේ. ලංකාවේ ඉතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ගීත රචකයින් අතර ඉහළින්ම සිටින තිදෙනෙකු වේ නම් ඒ අතරද ඔහු වේ. ඔහු ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන්ය. ලංකාවේ ගීත සාහිත්‍යයට සහ කාව්‍ය සාහිත්‍යයට අනුප මෙහෙයක් ඉටු කළ විශිෂ්ටතම නිර්මාණකරුවෙකු වන රත්නශ්‍රී විජේසිංහන් ගුවන් විදුලියේ නිර්මාණයක්ය. ඔහු ඉදා මෙන්ම අදද ගුවන්විදුලි කොරිඩෝවේ ඇවිත යයි. ප්‍රවීණ ගීත රචක කිවිවර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් ගුවන්විදුලියේ කොරිඩෝවේ ඇවිත යන මතක ස්මරණය කරන හෝරාවයි මේ. කොරිඩෝව අත ප්‍රවීණ ගේය කාව්‍යකාර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් සමඟ මේ ලොව ලස්සනම අහස ඇත්තේ මගේ ගමට ඉහෙලිනි අම්මා නිදන තැන ඇගේ සොහොනට උඩිනි කාල්ල බද්දේකම තෙල්මුරේ නැමැති දුෂ්කර ඒත් මනරම් ස්වභාව సౌందර්යයෙන් හිවි බිමක උපන් රත්නශ්‍රී විජේසිංහ ඔහු හිතන විදිහට ලොව ලස්සනම අහසයට උපන්නේය. මම ඉපදුනේ ගාල්ල නගරේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඈතින් තියෙන පිටිසර ගමක තෙල්ලඹුරේ කියන ගමේ මම මගේ දෙමව්පියන් එක්ක තිබිච්ච සම්බන්ධයේ පුංචි කාලෙම අවසන් වෙනවා. මගේ අම්මා මම දැකලා තියෙන්නේ මගුල් පින්තූරයෙන් අම්ම විතරයි. අම්මා මට අවුරුද්දේ දවස් 22 කදී මම හැර යනවා. තාත්තා අවුරුදු 7 දී නැති වෙනවා. මේ දෙන්නගේ මාදරේ නැතුව තමයි මම ලෝකෙට එන්නේ. නමුත් මට අම්මාමලා, පුංචි අම්මලා, ආත්තම්මලා, සීයලා ඒගොල්ලන්ගේ ආදරය කිසිම අඩුවක් නැතුව හම්බ වුණා. තෙල්ලඹුරේ දුටුකමුණු විද්‍යාලයෙන්ද පහවසර ශිෂ්‍යත්වයේ සමත්ව පසුව හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා ඉන්පසු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබිය. වයස වෘත්ති 12දී පුවත්පතක් සංවිධානය කළ කාව්‍ය තරගයකට කවියක් ලියමින් ඉන් චෑක් වහනය කර රුපියල් 25ක ත්‍යාගය ලද රත්නශ්‍රී පාසල් විදුහල්පතිතුමන්ගෙන් ලද පැසසුමින් පසු කාව්‍ය රචනාවට අභිප්‍රේරණය ලැබිය. පාසලේ 6 පන්තියේ ඉගෙනුම ලබන අවධිය වන විට බුද්ධගජ්‍ය, සකස්කඩය, සූශතකය, මගුල් ලකුණු වැනි පොත් කටපාඩම් කර මතක ගබඩාව භාෂාව හා සාහිත්‍යයෙන් තර කරගත්තේය. රිච්මන්ඩ් විද්‍යාලයේදී විද්‍යාවිෂන් හැදෑරුවද ඔහු කාව්‍ය කෙරෙහි ආශක්ත වී සිටියේය. මහගමසේකර E.W. අධිකාරම් වැනි කවීන්ට නිතර කාව්‍ය රචනා හා ලිපි ලියන රත්නශ්‍රී ඔවුන්ගෙන් ලද පැසසුම් හා මඟ පෙන්වීම ඔහුගේ කාව්‍ය රචනා සඳහා උත්තේජ සැපේය. විද්‍යාවිෂයන් උගත්තද පසුව ඔහු උසස් පෙළ සිංහලාංශයෙන් හදාරා ඉන් විශිෂ්ට ප්‍රතිඵල ලැබීය. 1975 දී විද්‍යා ගණිත ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන වග්නස්විට 1978 දී සී ජීවිතයේ එතෙක් ආ ගමනේ වෙනස්ම පරිසරයක වෘත්තීය අත්දැකීම් ලැබීමට සිදුවිය. ඔහුට මොනරාගලට මාරුවක් ලැබින මොනරාගල උක්කම්පිටිය නම් අති දුෂ්කර ප්‍රදේශයට පත්වීම ලද රත්නශ්‍රී එහි යන්නේ ප්‍රිය බිරිඳද කුඩා බිරිඳියද ගාල්ලේ නිවසෙහි තනිකරය. මගේ පිසවුනේ අසපන් නුඹ മന്ത്രി දේවි ගෝනි දුෂ්කර පලාතේ මට යන්න දෙන්න දේවි මගේ පිසවුනේ අසපන් රත්නශ්‍රීගේ ආත්මීය ප්‍රකාශනය වන්නේ කවියයි. නමුත් ගීත ලිවීමට ඔහු රුචිකත්වයක් දැක්විය. 1975 දී ගුවන්විදුලියේ ලූෂන් බුලත් සිංහල නිෂ්පාදනය කළ යෞවන සමාජයේ වැඩසටහනට රත්නශ්‍රී එවූ ගීයක් මුලින්ම පටිගත විය. එයට තනුවක් ක්‍රීඩා ගායනා කළේ ගුණදාස කපුගේය. පසුව ගුවන්විදුලියේ නව පදමාලා වැඩසටහනට ඔහු ඉදිරිපත් කළ ගීත කිහිපයක් පටිගත විය. ඒ වැඩසටහන නිෂ්පාදනය කළේද ගුණදස කපුගේය මෙතු පියන් පියා මුතු දසන් මසා හිදි දැහෙන් වැඩි කුමරි සිහිනෙන් වඩි මා ළඟින් නිදි මව් පියන් බලා නොයිදි ගුවන්විදුලියේ පළමු ප්‍රාදේශීය සේවාව වන වජරට සේවයේ ස්වර්ණමය යුගයේ නිර්මාණය කළ ස්වර්ණශ්‍රී බණ්ඩාරහා ගුණදාස කපුගේ යුගයේදී ඔවුන් සමග නිර්මාණ කරන්නට පිවිසි රත්නශ්‍රී මතක ගී රසක් ශ්‍රී ලාංකීය ශ්‍රාවකීන්ට තිලින කළේය. දන තීරේ කඳ කඳුළු මී ගුමේ එංගිලානන්නේ ප්‍රථම ප්‍රේමයේ ඔබට යන්නම ඕනනම් ඔබ යන්න ඉතින් ඉක්මි මේ කාමරේ පුරා රැඳුන සුවඳ අරගෙන ඒ සුවඳ ඇවිත් මගේ පිට පාරේ අල්ලටි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ කපුගේ රත්නශ්‍රී සුසන්යෝගය මෙරට සිංහල ගීත වංශාවලිය පෝෂණය කළ සවිමත් සුජාත මිතුදමක්ද විය. 1979 දී ශ්‍රී පළමු කාව්‍ය සංග්‍රහය වන බියනුවන් අයියන්ඩී කෘතිය පටන් වස්සානයේ සල්ගායට සඳගිරිපාමුල කාව්‍ය සංග්‍රහයන්ද වංකගිරි අරණේ සුදුනිලුම ගංගා ගීතය නිකිනිවැස්ස ගීත කෘතිද විවිධ ක්ෂේත්‍රයන් ඇසුරින් නිර්මිත ලස්සනහස මල් අහුර ඉඳුර පොකුණ ආදී කෘතිද සිය ගණනක් වූ සම්පාදිත විවිධ ලිපිද ජනගත කළේය 1976 පළමු යෞවන සම්මාන උළෙලේ සිට නොකඩවාම කාව්‍ය හා ගීත රචනය සඳහා සම්මාන ගණනාවක් දිනා ගැනීමට හේතුම සමත් විය. ගීත කෘති සඳහා පස් වතාවක් රාජ්‍ය සම්මානෙන්ද, කාව්‍ය සඳහා රාජ්‍ය සම්මානෙන්ද, විද්‍යෝදය හා කොඩකේ සම්මානෙන්ද, ගීත රචනය සඳහා සරසවි සහ ටෙලි සම්මාන ඇතුළු සම්මාන වැසකින් පිදුම් ලබා ඇති රත්නශ්‍රී ඒ සියල්ල අභිභවා ජනතා සම්මානයට නිබඳව ලක් වූ විදග්ධ සාහිත්‍යවේදියෙකි. සරල ගීත, ටෙලිනාට්‍ය ගීත, චිත්‍රපට ගීත, විවිධ දේශපාලන පක්ෂවල තේමා ගීත, විවිධ පුද්ගල හා මහ සංගරුවන පිළිබඳ උපහාර ගීත ඇතුළුව ගීත 5800කට වැඩි ප්‍රමාණයක් ඔහු අතින් ලැබී ඇත. සිංහල ස්වභාවිත ගීත වංශාවලියේ වෙනමම ස්වර්ණ වර්ණ මතක පරිච්ඡේදයක් වෙන් කරගත් රත්නශ්‍රී විජේසිංහ නම් වූ මානව හිතවාදී දයාර්ධ මිනිසා අප සිත් සූපත් කිරීම දෙසා නිර්මාණය කළ මේ ගීතාවලියේ වටිනාකම කෙලෙසනම් ගිනිය හැකිද? කුඩා කල සිට ගුවන් විදුලියේ ශ්‍රවණය කරමින් ගුවන් විදුලියේ ශිල්පීන්ට ලියමින් පසු කලක ශ්‍රී නිර්මාණයන්ට ගුවන් විදුලියෙන් පණදී ලක්ෂණහද සදාතනික ආදරණීය නාමයක් බවට පත්වන්නට රත්නශ්‍රී විජේසිංහන්ට හැකිවිය. ගුවන් විදුලිය නිසා ඔහුද ඔහු නිසා ගුවන් විදුලියටද කීර්තියක් අත් වූ බව ඇත්තකි. මහ පොළොව මත දුක දරා ඉපිද මහ පොළොවේ සාරෙන් හැදී වැඩි. මහ පොළොවේ දුක් වේදනා වූ ආදරයට පෙරලා මහ පොළොවේ මිනිසුන්ට කවි කී ලියූ මිනිසා ශ්‍රී ලංකා ගුවන්විදුලිය මට අලුත් 아무ත තැනක් නෙමෙයි. අවුරුදු 40කට වැඩි කාලයක් මම ඉතා සමීපව ඇසුරු කරපු ඉතාම සංස්කෘතික කෝෂ්ඨාගාරයක් විදිහට හඳුන්වන්න පුළුවන් මූලස්ථානයක් මෙතන. මුලින්ම ආධුනිකයන් හිට අපි ගුවන්විදුලියට ලිව්වා. එමෙතුරු ගුවන්විදුලි වැඩසටහන් සම්පාදනයක ඉදිරිපත් කළා අවුරුදු 20ක් විතර මම හිතන්නේ. ගුරුකුලයේ අත්පසර රසෝදීපනේ වගේ වැඩසටහන්. ඒ නිසා මේ භූමිය අතිශයින්ම වැදගත්. මොකද මම ගීත රචනයක් කළේ ගුවන් විදුලියේ. මගේ හැකියාව අඳුනගත්තේ ගුවන් විදුලියේ. මම කවිලි ගුවන් විදුලියට. ඒ නිසා 1974 73 වගේ කාලෙක මහගම සේකර මහත්මයාගෙන් මගේ ලිපින ඉල්ලගෙන අද ලියවන කවිවලට කරුණාත් අමරසිංහයන් මට ආරාධනා කළා. සගවන්නේදලේ තාමත්ම සමීප ඥාතියෙක් වගේ මගේ ජීවිතේ. Thank you. විසවුනේ අසපන් නුඹ මන්ත්‍රී දේවි ගෞනි දුෂ්කර වූයේ පලාතේ මට යන්න දෙන්න දේවි මගේ විසවුනේ අසපන් නුඹ මන්ත්‍රී දේවි ಗಿರಿಜದ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපතව එහි නිදන්නේ නුඹ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපතව දකින්නම් නොපුරා ඒකෙත් සාපතෝ ඒ නිරන්නේ නුඹ චන්ද්‍ර මණ්ඩල වෙන්නේ සාපතෝ ඒ නිරන්නේ හිමවතට ඇවිත් වීමෙන් සිත සඳුන් තවර පන්නේ මගේ විසෝනේ අතාපන් නුඹ මන්ත්‍රී දේවී විතර වූයේ පලාතේ මට යන්න දෙන්න දේවි මගේ පිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රී දේවි ලෝනි දුෂ්කර වූයේ පලාතේ මට යන්න කියන්නේ පහතරට කොළම් නාට්‍යවල හම්බෙන චරිතයක්. ජස්යාගේ විරිඳ. අම්බලන්ගොඩ ගුණදාස ගුරුනාසේ කොළම් කුට්ටමේ කියන විදිහට ඇයම හඳුන්වා දෙනවා මම වගේ පේඩි කකක් මනා දුටු ආදලෝවේ රුසිරින් දිනා මෝපිය මිදහස් වන්නට මාව දුන්නයි නා කිව්වම කොට අත්තල මුත්තලගේ පටන් තව පොත්තලයට අපි වාසකම් කියලා. දෙකිනම් තමම හඳුන්වා දෙනවා. ගුණදාස ගුරුනාථගේ කොළං කුට්ටමේ ඉඳ වෙච්චා. රාජ්‍ය සේවයේ යෙදෙන අයට පැවරෙන අනිවාර්ය රාජකාරියක් තමයි මැතිවරණ කටයුතු. දැන් මම ගුරු විද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට ඉන්න කාලේ අවශ්‍ය 87 පළවෙනි පළාත් සභා මැතිවරණ පැවැත්වෙනවා. මේ මැතිවරණ පැවැත්වෙන්නේ තරමක් දේශනකාරී වාතාවරණයක් මැද. ඉතින් මට සිද්ධ වෙනවා අනිවාර්ය සේවයට යන්න මැතිවරණ කටයුතු වලට ඡන්දස්ථාන ප්‍රතිවරයෙක් හැටියට ඡන්දස්ථානයක් බාරව. මට කාර්ය මණ්ඩලයේ නම් කරලා හිටිය මාත් එක්කම 10 දෙනෙක්. ආවේ 4 දෙනෙක්. මාත් එක්කම හතරක්. අද හද දෙනෙක් වැඩ එක හත දෙනෙක් කරන්න ඕන. දැන් මම චන්ද්‍රස්ථානිපති හිර නිකන් ඉන්නතු වැඩ කීපයක් බාර ගන්නවා. මම බාර ගන්නවා චන්දදායකයන්ගේ නාම ලේඛනයේ නම් නිවේදනය කිරීමේ කටයුත්ත. ඔබ දන්නවා ඡන්දයකදී නියෝජනයන් පැහැෙන්න නම නිවේදනය කරන්න ඕන හඬ නගා. මම ඒ වැඩේ කරනවා. ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමත් මම බාරගත්තා. දැන් පේලියට එනවා හොඳට ඇඳපැළඳ තරුණ තරුණිය ඡන්දනේ. ඉතින් මම උන්ගේ නම හඬ නගා නිවේදනය කරනවා. මට හම් වෙන්නේ කවදාකවත් හිතපු නැති ආකාර ප්‍රතිචාර. සමහරව මට රවණවා, රවණවා, ආක බලා ගන්නවා, මාපට ගෙලින් පොළව හරනවා, ලැජ්ජාව ඇඹරනවා. ලොකු විරෝධයක්. හේතුව තමයි මම නිවේදනය කරන නමේ තියෙනවා ඒගොල්ලෝ අයිති වෙන විවිධ කුල ගෝත්‍ර පිළිබඳව වගවාසකම් ඔක්කොම. ඒක ප්‍රසිද්ධිය කියනකොට මේගොල්ලෝ ලැජ්ජයි. ඒක තමයි වෙන්නේ. දැන් සරෝජන චන්ද්‍රය කියන්නේ මිනිස්සුන්ගේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. නම කියන්නේ ඕන කෙනෙක් අහන්න ආස කරන දේ. දැන් නම කියනකොට ලැජ්ජාව ඇඹරෙන සිද්ධ වෙනවා සංදේශන ගිහිල්ලා. මේ ප්‍රජාතන්ත්‍රවාදී බරපතල වැරද්දක් කොහේ තියෙනවා. මානහිම්කම් කියන එක මම මේ උල්ලංඝනය වෙනවා. ඉතින් මේ වෙනුවෙන් අපට මොකද්ද කරන්න පුළුවන්? අපි දන්නවා ආගමික ශාස්ත්‍රවරු මේ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. බුදුන් වහන්සේ වසල සූත්‍රය කියලා සූත්‍රයක්ම දේශනා කළා කියලා. යේසුස් වහන්සේ හීනය සම්මත සමහර ස්ත්‍රියකින් වතුර ඉල්ලගෙන බොනවා. අපේ ජාතක පොතේ මාසංග ජාතකයේ දික්තමංගලිකාව කියන සියමලි කුමාරිකාව මාතංග කියන සැරවල කරවලින් තමයි යම සිද්ධ වෙනවා. ඒ ඒ ආගමික සාහිත්‍යයේ මට මතක් වෙන්නේ අපේ ආසන නගරයේ අම්බලංගොඩ තියෙන ගුණදාස කරුණාසෙන් කොල්ලංකොට්ට මේකෙන් තමයි ලෙන්චනාගේ චරිතය. එහෙමම මේක කියන්නේ. ලෙන්චනා මගේ නංගියේ ඇයි ගම් කරටේ ගොම්මනේ. පෙත්‍රය ළඟ පැන්තොටේ ගම්මානේ පෞසෝදලා. රත්තරන් වී කලවලා කුළු චන්ද්‍රයාසේ පායන. ලෙන්චිනා ඇති වැඩ කළා දැන් ඉන්ද්‍රයන් කලවර වුණා. රෝණ විරසිංහයන් සංගීතවත් කළේ සාම්ප්‍රදායික කොළම් නාද මාලාව තවදුරටත් විස්තීර්ණ කළ ඉස්සර සංගති. සුනිල් විරසිංහ ඇව්වේ. අවුරුදු 35ක් විතර වයස වෙන්නේ. ගමේ ළඟ පෙන්තුටි ගම්මානයේ පව් සෝදනා රත්තරන්දි කළු බලා කුළු චන්ද්‍රයාසේ පායනා ලින්චිනා ඇති වැඩ කළා දැන් ගෙදර යම් කලුවර වුණා රෙන්චිනා මගේ නංගියේ ගන්තෙරට වී කුම්මනේ පින්වතුන් කැල ඇන්ද සලු පිලි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිලි උණු ගිහින් ඒ කිඳ නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දැත් නුඹේ බබලනා ලෙන්චිනා මගේ නංගියේ ඇයි කන්තෙරට වී දුම්මනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී දුම්මනේ මස් පස්සේ කාලේ කියන්නේ මේ නූගලන් වල මම කොටුවේ ගාල්ලේ කොටුවේ ගෙදර ජීවත් වෙන කාලේ ඊටාම මට වඩා වැඩිම වයෝවෘද්ධ මාධ්‍යවේදියෙක් හෝ ප්‍රකට මාධ්‍යවේදියෙක් නම කියන්න හොඳ නැහැ. අවසර උදේවරුේ අපේ ගෙදර එනවා. ඇවිල්ලා මගේ අත් එක අල්ලගෙන අඬනවා. අල්ලලා කියනවා බලන්වත් මේ මම අදත් මගේ කුණු ගිහින් දෙනවා ඒකිට. මට තේරෙන්නේ නැහැ මේ කියන්නේ මොකද්ද කියලා මෙයා. සිද්ධිය මෙහෙමයි. එයා එයාගේ කිරුට වන ඇඳුම් ටිකක් ගාලා නගරේ තියෙන ප්‍රකට ලොණ්ඩරයක්. ඒකට බාර දෙන්න යනවා. ගියා මේ වෙදි බාරගන්න එයාගේ පැරණි පෙම්වතිය. එයාගේ තමයි රොල්රි. එයා ගමේ පාසලෙදිදී එයාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. මේ කුල ක්‍රමය නිසාම මේකට බරපතල විරෝධයක් කියලා වෙනවා. සදෙන්න වෙන් වෙනවා. අවුරුදු ගානකට පස්සේ දෙන්නම විවාහපත් කළා. දෙන්නටම ලොකු ළමයි ඉන්නවා. මෙයන් තමන්ගේ ඇඳුම් අරගෙන ගියාම හරියට අවසනන්ත රේදා රේණු ටික බාර ගන්න. එයා කියනවා මම අදත් මගේ කුණු ගිහින්දින එයාට කියලා. කියලා අඬනවා. ওই සිද්ධිය අතරම තියෙන්නේ. නිර්මලා ලොන්ඩරි හිමි සලු අඬන මැණිකේ නිර්මලා මල් හිලා නොබෙ තැවරිලා කිරිද්ද මල් වැට පෙදිලා. ඇය කියනවා කුලගෙවල් සැර සිලිකලත් අපි සලු වඩා පාවඩේලා නිර්මලා නිර්මල නැතයි මා ඔබෙලුවෙන් පිටමං කළා. මේ තමයි ඔවුන් කතාව. නිර්මලා දෙවියන් මේ සලු වඩන මෙන්නේ නිර්මලා මල්හිනා නුඹේ Philip. මට කුල මල තවලා මගේ ඇඳුම් ඔබේ අතට දෙන එක තරන්නට බෑ රාජශ්‍රී විජේසිංහන් සමග කොරිඩෝවේ ඇවිද ගිය අඩ හෝරාව නිමයි. තවත් අඩ හෝරාවක් ඉතිරි වැට. විරාමකින් යලිත් මුණ ගැසෙමු. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂිත මුදලට 105න් 5 එකතු වෙනවා. කල් තිරනකොට බෝනස් මුදලත් එකතු වෙනවා. වාරිකේ වෙනසක් ඇත්තෙම නැහැ. මේක ජීවිත රක්ෂණයක් එක්ක දෙන ස්පීඩ් ආයෝජනයක්.